යම් කිසි කෙනෙක් මෙලෝ වශයෙන් පිරීමක් සිද්ධ වෙනවා නම් යාගේ ලකුණු හතරක් බුදුරජාණන් වහන්සේ අපරිහානීය ගැන බලාපොරොත්තු වෙන අය සඳහා දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක සූත්‍රයේ මුල් කොටස වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ කාගේ හරි රාව රාග වේපුල්ලතං දෝෂ වේපුල්ලතං මෝහ වේපුල්ලතං ඒ වගේම ගම්බිරේසු කෝපනස්ස තානාටානේසු පඤ්ඤා චක්කුම් නක්ඛමති යම් කිසි කෙනෙක්ගේ රාගයේ විශාල වර්ධනයක් ඇති වෙනවා නම්, ද්වේෂයේ වර්ධනයක් ඇති වෙනවා නම්, මෝහයේ වර්ධනයක් වෙනවා නම්, වේපුල්ල විපුල භාවයට යනවා නම්, ඒ වගේම මේ තන නොතන පිළිබඳව, ශිරිත් විරිත් පිළිබඳව, හරි වැරදි පිළිබඳව ප්‍රඥාවක් නැත්තම්, ඒ කියන්නේ චාරයක් නැහැ කියලා අපි කියන්නේ, වග බහරයක් නැහැ කියලා අපි කියනවා සදාචාරාත්මක වගවීමක් නැත්නම් ඉතින් ඒක හරියටම අපි දන්නවා අනිවාර්යයෙන් පිරීමකට යන්නක නිෂ්ඨාවටම එහෙමයි. ඒ විදිහට කියලා මිනිස්සු අතර නැත්නම් මේ හැදෙන්න කැමති මිනිසුන් අතර සංවේගයක් පහළ කරගත්තට පස්සේ ਸਰුවචනාංශයේ ਸਰුවච දේශනාව කරනවා යම් විදිහකට කවුරු හරි දන්නවනම් මයිලඟ තියෙන රාගයේ තනුක භාවයටපත් වෙමින් තියෙනවා අඩු භාවයටපත් වෙමින් තියෙනවා දියාරු භාවයටපත් වෙමින් තියෙනවා මයිලඟ තියෙන द्वේෂය එnde ende ende අඩු වෙනවා තනුක වෙනවා දියාරු වෙනවා මයිලඟ තියෙන මෝහය එnde ende අඩු වෙනවා තනුක වෙනවා ඒ පිළිබඳව කල යුතු නොකල යුතු දේ මට ප්‍රඥා චක්ෂුෂය දැන් එnde ende පහළ වෙනවයි කියලා ඒවනම් බුදුරජාණන් සඳහන් කරනට නිෂ්ඨාවටම කියන්න පුළුවන් න පරිහායන්ති මම පිළිීමක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ පිළිබඳවයි අපි කතා කරමින් ඉන්නේ. ඉතින් ඒකෙදී පළවෙනි දවස් අපි ප්‍රධාන වශයෙන්ම ගත කරේ කොහොමද අපි රාග වේපුල්ලතං කියන විදිහට මේ රාගයේ වර්ධනය සඳහා මේ ලෝකේ හැදිලා තියෙන හැටි. හැම තැනම එකයි, හැම කෙනාම එකයි, හැම චිත්තක්ෂණෙම එකයි. ඒ වගේම දෝෂ වේපුල්ලතාවේ තින් රාගයට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම වැඩිසෙනේ දබරෙටයි මහ උලන් වැස්සටයි කියලා දබරෙන්ම තමයි කෙලවර වෙන්නේ. ඉතින් අර කාටවත් හිතෙන්නේ නැහැ. හුඟක් මිනිස්සු හිතන්නේ මේ රාගයයි ද්වේෂයයි දෙක උත්තර විද්‍රවය දකුණ ද්‍රවය වගේ ඈත තියෙන දෙකක් කියලා. නෑ, ඒ දෙන මේ බොහොම ළඟ ජීවත් යම් තැනක රාගය නම් එතනම ද්වේෂය තියෙනවා. යම් කිසි කෙනෙකුට බෑ රාගය මගේ වැඩෙනවා, දෝෂය වැඩෙන්නේ නැහැ කියන්නේ. රාගය වැඩෙනවා නම් ද්වේෂයත් වැඩෙනවා තමයි. එහෙම නැත්නම් අපි අනුන්ට දෝෂයක් ආරෝපණය හරි කරනවා. ඒ නිසා මේ දෝෂයාගේ ද්වේෂයේ තරහ වේ නුරුස්නා ගතිය වැඩිවීමක් ඇති වෙනවද නැති වෙනවද කියලා ඒක හොයන්න එච්චරම ඉතින් පිට රටින් උපදේශකවරු අවශ්‍ය නැහැ. ඒකට වෙනම උපකරණ ගෙනත් තියන්න ඕනේ නැහැ. පපු කනතර තට්ටු කරලා බලනකොට පේනවා. ඒ වගේම මෝහයේද වැඩෙන්නේ එහෙම නැත්නම් මෝහයේ තනුක භාවයක්ද වෙන්නේ කියන එක තමයි මං හිතන්නේ ගොඩක් තීරණාත්මක දේ. ඒක අපිට තීන්දුව කරගන්න බෑ. මොකක් තිබ්බත් මයිලක තියෙනක හොඳයි කියලානේ අපි කියන්නේ. ඒ නිසා අපි ළඟ තියෙන්නේ ප්‍රඥාවට විරුද්ධව මෝහයට පක්ෂව තියෙන චෛතසිකයක් ඒකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා අවිද්‍යාව කැමති නැහැ. නැත්නම් අවිද්‍යාවෙන් තීන්දු කරන අවිද්‍යාවෙන් ලෝකෙ දිහා බලන අවිද්‍යාවෙන් පසුබිම් කරන ගත කරන කෙනෙකුගේ චරිතය කවදාකවත් ඒක අඩු වෙනවට කැමති නැහැ. අවිද්‍යාවම පෝෂණය කරන ගමනක් තමයි අපි ළඟ තියෙන්නේ. නමුත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මයේ ලෝකේ පහළ වෙලා සංඝයා ලෝකේ පහළ වෙලා සීලයක් මේ කාරණා හතර ආවට පස්සේ කෙනෙකුට පේනවා අත්පුත પરම්පරාවවත් කවුරුත් නොකිරුවාට මගේ දැන් එන්නේ එන්නේ එන්නේ ඒ දුවේ මයි ළඟ තියෙන මෝඩකම මට පේනවා. එහෙම නැත්නම් මයි ළඟ මේ ඇත්ත ඇති හැටියෙන් දැන ගැනීමට නුරුස්නා ගතියක් මයි ළඟ තියෙනවා. ඇත්ත හැටියෙන් දැනෙනකොට ණයට අඳු තැළුවා වගේ කූඩැල්ලට ලුණු ගැහුවා වගේ ඒකට කැමති නැහැ. ඒක එnde ende ende පේන පටන් අරගා. ඒ වගේම එතකොට තන නොතන හරි වැරදි හොඳ නරක පිළිබඳව අවබෝධය ලුණු මිරිස් කන මොලේ එහෙම නැත්නම් අපි කියනවා සදාචාරාත්මක වගකීම් පිළිබඳව වග බහාරයක් එන්න පටන් අර ගන්නවා හිතට. ඉතින් ඒකත් අපි හිතන තරම් වෙන්නේ නැහැ. ඒක හිතා ඒ බොමත්ම කනගාටුදායක මට්ටමට හිමීර තමයි සිද්ධ වෙන්නේ. painfully slow. ඒ වුණාට ඒක වෙනවා. ඒක වෙනකොට අපි හිතන්නකෝ කාගේ හරි අලුත් ජීවන රටාවක් පටන් අරගෙන සිල්වන්ත වෙලා බණ භාවනා කරගෙන සතිමත් වෙලා කටයුතු කරනකොට මේ අහලා ඉන්න අයටත් තේරෙනවා මේකේ වෙනසක් තියෙනවායි කියලා. මෙච්චර කල් මේ මිනිස්සු කරපු හරියක් කෙරුවේ මවාපෑමක්. එහෙම නැත්නම් ආලවට්ටමක්. එහෙම නැත්නම් මූනිච්චාවක්. දැනුත් මූනිච්චාව යනවා. හැබැයි මේ අතරමැද මොකක් හරි මේ මිනිස්සයාගේ අගයන් ආඩම්බරයන් වල පෞෂත්ව ලක්ෂණ වල මනුස්සකම් වල වෙනසක් වෙලා තියෙනවා කියලා භාවනා නොකරන කෙනාට පවා පේනවා. ඒක සාමාන්‍යයෙන් ගස්කොළන් වලටත් වැටෙනවා. ඉතින් මේ කෙනාට හිතෙන මට්ටමට, ඒ කෙනාට ඇති වෙන මට්ටමට, ඒ කෙනා සන්තෝෂ වෙන මට්ටමට එන්න නම් කල්යන. නමුත් මේක පටන් ගන්නවත් එක්කම කල් නොයව අකාලිකව වැටෙන දෙයක්. ඉතින් සමහරු මේ ලෝකේ උපදිනවා ඒ වගේ භාවනා පටන් ගන්නකොටම මගේ පාර හරි කියලා තේරුම් ගන්න පුළුවන් ඉතාම කුසాగ්‍ර බුද්ධිමත් පිරිසක් ඉන්නවා ලෝකේ. අපි ඒගොල්ලන්ට උග්ගටි තඤ්ඤු කියලා කියනවා හරියට ටැප් එකක් ඇට උඩ පැත්තට හරලා තියෙන කලයක් වගේ. වැටෙන වැටෙන වතුර බිද්දුවේ ඒකටම තමයි වැටෙන්නේ. ඝටය උස් කරලා තියෙන උග්ගටි තඤ්ඤු. ඊගාව ඉන්නා જાතියක් විපංචි තඤ්ඤු. ඒගොල්ලන්ට කියත හැකි දැන් තාම නම් ඔයාලට තේරෙන්නේ නැහැ. හැබැයි බය වෙන්න එපා කරගෙන යන්න. ඔහොම කරගෙන යනකොට මේ උග්ගටි තනි තනක් නම් හම්බ වෙන්නේ නැහැ. තනික් අයට වැඩි ඉක්මනට තේරෙන්න ඉඩ තියෙනවා. අපි තේරෙනකන් ඒක වැටහෙනකන් අපි ඔය ටිකක් කරගෙන යන කියනකොට එයාට අල්ලගෙන යන්න පුළුවන්. ඊට පස්සේ නෙయ్య පුද්ගලයාට කොච්චර භවනා කරත් කොච්චර පැවිදිුණත් මොනවා කරුවත් හැකීම තමයි තියෙන්නේ. මේකද හරිපාර මේක මට ප්‍රයෝජනයක් තියනවාද? චෝජාති කීයක් අපි කරලා තියනවාද? මේකත් ඒ වගේම අන්තිමට අතහරින්න වෙයිද කියලා නෙయ్య පුද්ගලයාට මේක ඊත්තු කරලා දෙන්න තේරුම් කරලා දෙන්න අමාරුයි. ඊටසේ පදබරම කියලා જાතියක් ඉන්නවා. එයාට කවදාකවත් තේරුම් ගන්න බෑ. එයා කවදාකවත් හිතන්නේ මේ ජීවිතේ සුද්ධියක් ලබන්න පුළුවන් කියලා. එයා කවදාවත් හිතන්නේ මාර්ගඵලයක් උත්තරී මනුෂ්‍ය ධර්මයක් ලබන්න පුළුවන්. එයා කියන කවදාවත් බෑ කියලා. ඒ වුණත් බුදුන් වඳින්න ඉඩ තියෙනවා. ධර්මයේ හදාරන්නත් ඉඩ තියෙනවා. සංඝයා අසුරු කරන්නත් ඉඩ තියෙනවා. සීලවන්තයා හැබැයි පදපරමයි. පොත එයාට පොත විතරම තමයි. අපි පොතේ ගුරයි කියලා කියන්නේ, පුත්ගුල්ලෝයි කියලා කියන්නේ. එහෙම පිරිසකුත් තියෙනවා. ඉතින් අර ශාසන ඉතිහාසය බලනකොට සරුවචනහන්සේ ඉන්න කාලේ හුඟක් ඉඳලා තියෙන එක හුඟක් වැඩ අරගෙන තියෙන උග්ඝට තන්ජි පුද්ගලයෝ තමයි මේ පදේ කියනකොට එයාට තේරෙනවා. එහෙම නිසා සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා කෝලිත උපතිස්ස වගේ ගිහිල්ලා නේ කොණ්ඩඤ්ඤ මේ අස්සජී ස්වාමීන්සේ පද දෙක කියනකොට තේරුම් ගත්තා. ඊට පස්සේ සමහරෙකුට පොඩ්ඩක් විස්තර කතා කරනකොට ඔළුව වනන්න පටන් ගන්නවා. මම සරුවචනස් ඉන්න කාලෙමත් හිටියා ඒ නෙయ్య පුද්ගලයෝ පදපරම පුද්ගලයෝ. ඉතින් ඒගොල්ලෝ තමන්ගේ ඊගාව ආත්මයට පිම්පිනිස කියලා හිතනවා. එහෙම නැත්නම් මං ඉගෙන ගත්ත යනුට උගන්වන්න පුළුවන් කියලා හිතනවා. ඒ වගේ ඉතින් විවිධ නිදහසට කරුණු කිව්වට මේ මගේ සුද්ධියක් මම මේ කරන්නේ මේ අස්පනා පිට ප්‍රයෝජන ගන්න එකක් කියන එක දන්නේ නැහැ. හැබැයි මේ හතරම සාධාරණයි. ඉතින් ඒක මේ ලෝක සාසන ඉතිහාසයේ වශයෙන් එහෙම විවරණේ කරාට අපි උග්ගටිතඤ්ඤම නොවුනත් විපංචිතඤ්ඤි නොවුනත් අර පොදු මහ ජනතාව වැටෙන ගොඩක් වෙලාවට නෙయ్య පුද්ගලයන් කරන්නට උනත් අපිට පුළුවන්කමක් තියනවද මේ කරගෙන යන වැඩේ ඇත්තටම මුල් බැහැලා තියනවද කියලා බලා ගන්න. ඇත්තටම මේක ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න.